මේ වෙනකොට අපේ රටේ සෑම දින පහකටම වරා කවුරුන් හෝ පුජ්‍යලයක් අහිංසක ජීවිතයක් කහයිර මතදී නැති. මේ විදිහට තමයි අපේ වාර්ෂික මරණ සංඛ්‍යාවට කහයිර උඩ තියෙන මරණත් එකට එකතු. මේ මරණ අනාරක්ෂිත භාවයට පත් වෙමින් කහයිර මේ මරණ සිදු වෙද්දී මේ කහයිර තුල මිනිස් ජීවිතවල රැකවරණය වෙනුවෙන් මාර්ග ආරක්ෂක ජාතික සභාව වැඩසටහන් පාසල් දියත් කරා ජනතාවත් හා රියදුරන් දැනුවත් කළා. මෙතෙන් සිට ඒ කහවර්ණය ඉවත් වෙලා දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා ඒක සුදු පැහැ වර්ණයට වෙනස් වෙනවා. මේක මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දෙසැම්බර් පළවෙනිදා මේක සංකේතවත් කරනවා අධ්‍යාපන බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයේ ඉදිරිපිට කහයිර සුදු වර්ණ ගැන්වීම.